ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපේ සිංහල සංගීත වංශය පෝෂණය වෙච්ච ඊටාම පෘතුල විෂය ක්ෂේත්‍රයක් තමයි සිනමාව. චිත්‍රපට කලාව. චිත්‍රපට කලාවෙන් අපේ සංගීත වංශයට විවිධ ආරේ විවිධ ශෛලී ගීත දහසකට අධික ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. අපිට මතකයි 1953 දී සිංහල සිනමාවේ සංදිස්ථානයක් වුණේ පළවෙනිම සිංහල නවකතාව චිත්‍රපටයකට නැගීමෙන්. ඒ තමයි W.A. සිල්වාගේ කැලෑ හඳ චිත්‍රපටය. බී.ඩබ්ලිව් ජයමාන්න ප්‍රථම වතාවට සිංහල නවකතාවක් චිත්‍රපටයක් හැටියට ඉදිරිපත් කළා. ඒ ජෝන් ජයපාලලා මාලිනීලා අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඊට පස්සේ දෙවැනි නවකතාව තමයි සිංහල චිත්‍රපටයකට නැගුණු ඩිංගිරි මණිකා පියදාස සිරිසේනගේ නවකතාව. 1956 දී ඒ.එස්.ඒ. සාමි නැමැති දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරයා තමයි ඩිංගිරිමණිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඩිංගිරිමණිකා චිත්‍රපටයේ අපට අමතක නොවන චරිතයක් තමයි රහස් පරීක්ෂකවරයා සමග ගීතයක් ගයමින් රඟපාන සීතා නානයක්කාර. ඇය සයිරස් W සුරේන්ද්‍ර තමයි එහි කෝංගොඩ වික්‍රමපාලගේ චරිතය නිරූපණය කළේ. ඔහු තමයි රහස් පරීක්ෂකයා. ඔහු සමග ඊටාම මනරම් ගීතයක් ගයමින් රඟපානවා චීතා නානයක්කාර නමැති ඊටා සුරූපී නිලිය. ඒ ඉදිරිපත් කරපු රංගනයේදී ගායනා වුණා ඊටාම අපූර්ව ගීතයක්. ඒ ගීතය තමයි උඹේ නාඹර තැඹිරි පාට රූපය මට ලැබුණු දාට පානපත්තු නොකෙරුවාට gedara එළිය වැටෙයි රැට මේ ගීතයත් එක්ක රඟපෑව සීතා නානයක්කාර පසුගියදා අපෙන් සමුගත්තා. අපි අපේ සිංහල ගීත නාමාවලිය බැලුවාම ගුවන් විදුලියේ අය ගායනා කරපු සින්දු 50කට ආසන්න සංඛ්‍යාවක් අපි දැක්කා. ඇය නමින් සටහන් වෙලා ඉතිරි වෙලා තියෙනවා. අද අපි හිතුවා ජනරන්ජන ගී තුලින් අපේ මේ සීතා නානක්කාර ආදි කාලයේ සිට ගායනා කරපු ගීත වලින් කිහිපයක් ඇයට උපහාර පිණිස තෝරා ගන්න. මේ අපි කුඩා කාලේ අහපු අද වැඩිහිටිවියේ තියෙන බොහෝ දෙනෙකුට මතක ඊටාම අපූරු ගීතයක්. අපි අපේ සහෝදරයින්ට මට මතකයි මම එක්තරා අපේ ඥාති සහෝදරයවරයෙකුගේ දැන් දැන් මූණු පොත වගේනේ අපි ඒ දවස්වල අර සමරු පොත් අස්සම් කරේ. යාළු මිත්‍රයෝ නොඑක් දේවල් ලියලා අද මේ Facebook එකේ සටහන් තබනවා වගේ අපි ඒ කාලේ සමරු පොතක තමයි සටහන් තිබුණේ. ඒ සමරු පොතේ මම ලිව්වා ඒ මගේ ඥාති සහෝදරයාගේ පින්තූරයක් අලවලා වේවා ඔබ මගේ සුදු අයියා කියලා. මේ අපූර්ව ගීතය ඔබට මතකයි. මේ ගීතය ගායනා කළේ සීතා නානයක්කාර ගුවන්විදුලියේ ළමා පිටියේට ගීත රාශියක් නිර්මාණය කරපු සංගීතවේදී ඩීඩී ඩැනි සමග අපි ඒ ගීතය සීතා නානයක්කාරට උපහාර පිනිස මුලින්ම අහමු. මා ගැන කියන සිතා හැමදාමත් ඔහොමයි බොළඳ කතා සුදු නංගී මා ගැන කියන සිතා හැමදාමත් ඔහොමයි බොළඳ කතා ලෝක පියාගේ දහම ලෙසේ ලෝක පියාගේ දහම ලෙසේ ලෝ සෑමදේ ඇතිවේ නැති වෙන්නේ ඒ නිසා නංගියේ අපගේ ප්‍රේමය කවදා හෝ නැති යන්නේ ලෝක පියාගේ දහම ලෙසේ मलाई हुँदछ हो यो रोग दिएसम्म लेस पातमी सोला दिएके पुवातियाली तेरे हाल ये सभी नहीं अपनी समझा मलाई हुँदछ हो यो रोग देवायै हुँदछ हो यो रोग හැම දිනකම මේක පතමි කුලා දියක පුවතියනි පෙරකේ හාවෙන්න ඒන සදීමයි අපි සමදා පේවයි උද ප්‍රඥා දසිකයට එළඹිලා සිටින බොහෝ දෙනෙකුට මේ ගීතය ඇහුවාම තමන්ගේ අතීතයේ ළමා කාලය කුඩා අවධිය සිහියට නැගුණාට කිසිම සැකයක් නැහැ. මේ ගීතය රචනා කරලා තියෙන්නේ සරත් විමල වීර. මට මතකයි මේ තනුව එවකට ඊටාම ජනප්‍රිය හින්දි චිත්‍රපටයකින් ගීතයකට අනුරූපව තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ, ගායනා කරලා තියෙන්නේ. ඩීඩී ඩැනි එක තමයි මේ සීතා නානයක්කාර මේ ගීතය ගායනා කළේ. ඒ අතීත ගීත ලැයිස්තුවේ ඊටාම අපූරු අපි රසවින්ද අදත් රසවින්න පුළුවන් අපූරු තනු ඒ ගීතවල තිබුණා. අපිට තාමත් ඒ ගීතවල තනු ගායනා කළා, හඬනා කළා, නාදයත්න කළා පෙන්වන්න පුළුවන්. දැන් ඒජේ කරින් සමග තවත් යුග ගීතයක් ගායනා කළා තියෙනවා. සීතා නානයක්කාර ඒකත් ඊටාම මියුරු තනුවක්. මම හිතන්නේ ඒ කාලේ මේ තනුව මිහිරි නම් ඒ තනුවට අනුව තමයි ගීත රචනා කරේ. ඒ ඒවා ඊටාම ජනප්‍රිය වුණයි කියලා අපිට මතකයි. අපිත් බොහොම ප්‍රිය කරපු ගීත. මේ ශාන්ත වූ රෑ කාලයේ කියන ගීතයත් එවැනි අපූර්ව මියුරු තනුවක් ඒජේ කරීම් සමග තමයි සීතානායක අර මේ ගීතය ගායනා කළේ. මේ ගීතය අහලා බලන්න කොයිතරම් මිහිරිද, මధుරද අදටත් අපිට මේවා රස විඳින්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. ලා ලා ලා ලා ලා ලා ලා शांत रूर काले माना तेरी प्रीति दे शांत रूर පාලයේ පින් පානා දේවි පිටිදේ නැගේ ශ්වේත වලවෝ නිල අඹරේ මනුකාන්තයි නීපින නිවිතේ නැගේ ශ්වේත වලවෝ නඹනේ මනුකාන්තයි නීතින නිගිතේ පිළිගුවනි හිතාර කපි චන්ද්‍රයා තිම්මානාදී පීතිදේ ඒකාන්ත වූ රැ කාලේ තිම්මානා කලීනා වෙනතේ කිනි ශාන්තියමි මන්ද මාරුතේ ඇසයට පැලීනා වෙනතේ කිනි ශාන්තියමි මන්ද මාරුතේ ඔය කලනා වූ සීත ජලි ගීතෙනි පින් පානා හදේ ප්‍රීතිදේ මේ ශාන්ත වූ රැ කාලයේ පින් පානා සීතා නානක්කාර ඒ ගීතය ගායනා කරේ අපේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ හිටපු සුප්‍රකට ක්ලැරිනට් වාදක ඒජේ කරීම් සමග. ඔබට මතක ඇති ඒජේ කරීම් කියන නම මතක් වෙනකොට අඩු කුලේ කියලා අසරණයා කියන සුප්‍රකට ගීතය. ඊටාම මිහිරි ගීතය. ඒ ගීතය රචනා කළේ ඒජේ කරීම්ට සිසිර කුමාර මාණික්ක ආරච්චි. ඔහු අපේ රටේ හිටපු ඊටාම දක්ෂ පුවත්පත් කලාවේදියෙක්. ඒ සිසිර කුමාර මාණිකාර්චි තමයි මේ ශාන්ත වූ රෑ කාලය කියන ගීතේ පදමාලාව ලියලා තියෙන්නේ. සීතා නානයක්කාර බටහිර ආර්ය ගීත ගායනා කරපු ඇතම් ගායකයින් සමගත් යුග ගී ගායනා කරලා තියෙනවා. දැන් මම ඊළඟට තෝරගත්ත ගීතය ගායනා කරන්නේ අර බටහිර ආර්ය ගීත රාශියක් ගායනා කරපු ක්‍රිස්තිද මල් සමග. සරච්චන්ද්‍ර ආටිගල මේ ගීතය රචනා කරන්නේ. සරද්ද අල්විස් තමයි සංගීත නිර්මාණය කරලා තියෙන්නේ තනු නිර්මාණය කරලා තියෙන්නේ මේ ගීතය අපි කුඩා කාලේ අහපු ගීතයක් මේක යුග යුග රසිකයින්ට රස විඳින්න පුළුවන් ගීතයක් හැටියට තමයි මා දකින්නේ මේකේ බටහිර ආර තිබුණාට අපේ රටේ අර බටහිර ආරේ ගීත ඊටම අඩුවෙන් නිර්මාණය වෙච්ච යුගයක තමයි මේ ගීතය එළි දැකලා තියෙන්නේ අපි දැන් අහමු ක්‍රිස්ටිද මෙල් සමග සීතානානකාර ගායනා කරපු හෙළදිව පිපි කමලේ කියන අපූරු ගීතය ගලමින් යන කළුගංගා රාණියෝ Baluganga, Rani. යනමින් යන කනගංගා රාණී එයදින පිටි කමරේ මදසේ ලැබී ගන්නේ දියරලේ නම්මා බඳ කලමින් යන කනගංගා රාණී පනහේ දශකයේ ගීත ගායනා කරන්න පෙළඹුණු සිත අනානයක්කාර මේ මෑත කාලය දක්වාම ගීත ගායනා කළා. ඇය රංගපෑවේ මට මතක හැටියට ඩිංගිරිමණිකා චිත්‍රපටයේ පමණයි. එය උපප්‍රධාන චරිතයක් මිස ප්‍රධාන චරිතයකුත් නෙවෙයි. හැබැයි රංගනයට වැඩියෙන් ඇය කාලය ගත කරේ ගායිකාවක් හැටියට ගීත ගායනා කරන්නයි. අපේ ගුවන්විදුලියේ ගීත එකතුව ඊට හොඳම සාක්ෂියක්. දැන් මෑත කාලයේ ගායකයින් සමගත් ගීත නිබන්ධකයින් සමගත් සංගීතඥයින් සමගත් සිතානානකාර නිර්මාණ කරලා තියෙනවා. පූජ්‍ය රඹකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ගීතයක් ලියනවා සිතානානකාරට ගායනා කළේ පුන්සිරි සොයිසා සමග. දැන් මේ ගීතය ඇය සීතානානයක්කාරනේ. ඒ නිසා සීතාවක්සේ ඔබ කියලම මේ ගීතේ පටන් ගන්නවා. රමුකන හාමුදුරුවෝ මං හිතන්නේ මේ සීතා නානයක්කාරට ලියන හින්දම සීතාව ගැන ගීතයක් ලියලා දුන්නත් වෙන්න පුළුවන්. අපි දැන් අහමු සීතාවක්සේ ඔබ යනුවෙන් රමුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ රචනා කළ මේ ගීතයට සීතා නානයක්කාර ගායනා කරන්නේ පුන්සිරි සොයිසා සමග. Thank you. ඔබ එක යුගයක මාලාවක් සේ ඔබ තව යුගයක මගේම පිනිහස පතමින් සසරේ ඈත සිට ඔබ ආවා ඈත සිට ඔබ පවතින්නේ හස පතමින් සසරේ ඈත සිට ඔබ ආවා ආවා ඈත සිට ඔබ ආවා ආවා සීතාවක් සේ ඔබ එක යුගයක මාලාවක් සේ ඔබ තව යුගයක මගේම සිනහත පතමින් සසරේ ඈත සිට ඔබ I යන් සියසේ ඔබ තව යුගයක මගේ කිසිම පිළිහස පතමින් සසලෙහි ඈත සිට අප ආවා ඈත සිට අප අතීත සාහිත්‍ය ඉතිහාසයේ එන පෙම්වතුන් පෙම්වතියන් ආත්මයෙන් ආත්මයට යම් යම් චරිත හැටියට එකූ බව තමයි රඹකණ සිද්ධාර්ථ හිමියන් මේ ගීතයෙන් කියන්නේ. මේ අපූර්ව ගීතය ගායනා කළේ සීතානායකාර සහ පුන්සිරි සොයිසා. අද අපි ජනරන්ජන ගී වැඩසට හනින් වෑයම් කළේ අපේ කලා ලෝකයේ නිවී ගිය පහනක් ලෙස සැලකිය හැකි සීතා නානයකාරගේ සමු ගැනීම නිමිත්තෙන් ඇයට උපහාර වශයෙන් ඇය ගායනා කරපු ගීත කිහිපයක් ඔබ හමුවේ තබන්නයි. ජාතික ගුවන්විදුලිය හැටියට අපේ ගුවන්විදුලියෙන් බිහි වූ ඉහළ ගණයේ ගායිකාවකට අපේ උපහාරය අද ජනරන්ජන ගීතුලින් මෙසේ පිරිනමනවා. සෞන්දර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ ප්‍රසාලිත් ගීතකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ යම්පත් 对。